ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝකමාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය කොළඹ හත චන්ද්‍රලේඛා මාවතේ ශ්‍රී ඥානාලංකාර භික්ෂු ගිලන් බෞද්ධ මධ්‍යස්ථානයේ යන උභය විහාරාධිපති කොළඹ විසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය බොරළේ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 මච්චේර විනයේ යුක්තං සච්ඡං කෝධාබි භුන්නරං තං වේ දේවා තාවතින් සා ආහු සප්පුරිසෝ ඉති වාසනාවන්ත සදහවත් පින්වත්නි බණහන විලාව මාතුකාවට ගත්තේ සතහාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්ම පූර්ණය කරන කාලයේදී මගමානවකව ඉපදෙමින් දිවි හිමියෙන් ආරක්ෂා කරගත්ත සාර ධර්ම හතක් මේවට කියනු සත්වත පද කිය. සත්ත කියලා කියන්නේ හතයි වත කියලා කිව්වේ පිරිය යුතු වැඩි යුතු ධර්ම කියලා කිව්වේ වත පද කියලා කිව්වේ ಗುಣධර්ම ජීවිතයක නිරන්තරයෙන් වැඩි යුතු පිරිය යුතු එකතු කරගත යුතු සාර ධර්ම හතක් පළවෙනි සාර ධර්මයේ මාතා පෙත්ති බරංගම් දිවිහිමියෙන් තමන්ගේ දෙමව්පියන්ට සැලකීම අම්මා තාත්තා කියලා කිව්වේ පින්වතුනි මේ ලෝකයේ තියෙන උත්තරීතර තනතුරු දෙක. ඇයි මං එහෙම කිව්වේ? බුදුවරු මේ ලෝකෙට බිහි කළේ දෙමව්පිය. පසේ බුදුවරු බිහි කළේ දෙමව්පිය. මහරහතුන් වහන්සේලා බිහි කළේ දෙමව්පිය. සක්විති රජවරු බිහි කළේ දෙමව්පිය. ගෙයක් සනසන්න පුළුවන්, පවුලක් සනසන්න පුළුවන්, පරපුරක් සනසන්න පුළුවන්, ගමක් සනසන්න පුළුවන්, කලාපක් සනසන්න පුළුවන්. රටක් සනසන්න පුළුවන්, ලෝකයක් සනසන්න පුළුවන්. පින් ඇති දූපුතුන් මේ ලෝකෙට බිහි කළේ දෙමව්පියෝ කරලා ඉන් අවජාතං නෛත්‍යන්ති සෝ හෝති කුල ගන්ධම් දරුවෝ කොටස් තුනකට බෙදුවා මොනවද කොටස් තුන අතිජාත දරුවෝ අනුජාත දරුවෝ සහ අවජාත දරුවෝ අතිජාත කියලා කිව්වේ දෙමව්පියන්ටත් වැඩිය සාර ධර්ම වලින් ගුණ ධර්ම වලින් ගති පැවතුම් වලින් හැසිරීම් රටාවෙන් චින්තන ශක්තියෙන් ක්‍රියාකාරකම් වලින් කතා බහින් සෑම පැත්තකින්ම ආඩ්‍ය උතුම් උසස් දරුවා ඉන්නවා දෙක අනුජාත දරුවෝ. දෙමව්පියෝ දරු දෙමව්පියෝ වගේම සාර ධර්ම වලින් ගතිගුණ වලවැත්මින් සංවර භාවයෙන් ශික්ෂණයෙන් මේ හැම පැත්තකින්ම දෙමව්පියෝ වගේම සමාන ගුණ ධර්ම වලින් ගති පැවතුම් නැති දරුවෝ. අවජාත දරුවෝ කියලා කිව්වේ දෙමව්පියන්ටත් කරදරයයි සමාජයටත් කරදරයි මුළු මහත් ලෝකෙටම කරදර බරක් ඇති දරුවා. එතකොට අතිජාත සහ අනුජාත දරුවන් ජන සමාජයට බිහි කිරීමේ මූලික වගකීම නොගැලපෙන පහත් පෙළේ දුර්වල ගති පැවතුම් වලින් යුතු දරුවන් ජන සමාජයට බිහි නොකිරීමේ මූලික වගකීමත් අම්මා තාත්තා සතුයි කොහොමද දරුවා ජන සමාජයට බරක් නොවන හොඳ පුරවැසියෙක් හැටියට දායාද කරන්නේ? ඒකට ක්‍රමවේද පහක් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. මොනවද? කල්යාණී නිවේසින්. කුඩා කාලේ ඉඳලා දරුවෝ හොඳ පැත්තට හුරු කරන්නේ. හිතට හොඳ සිතුවිලි ගලාගෙන එන, කටින් හොඳ වචන පිට කරන, කයින් හොඳ දේවල් කරන යහපතට හොඳ පැත්තට කුඩා කාලේ ඉඳලා දරුවෝ හුරු කරන්නට. දෙක පාපා නිවානි. දරුවන්ගේ හිතට නරක නපුරු පහත් සිතුවිලි ගලාගෙන එන කටින් නරක නපුරු වචන පිට කරන, කයින් නරක නපුරු දේවල් කරන අයහපත දරුවා ආරක්ෂා කරගන්නට තිබෙනවා. මොකද්ද මේ දින පණිවිඩය? මනස හදන මනස හදනවා කියන්නේ මිනිහා. තාත්තා කෙනෙක් හිස් කොලයක් අරගෙන එක ඒ කොලේ එක පැත්තක ඇඳ ලංකාවේ සිටිය. අනිත් පැත්තට හරවල ඇඳා ළමයෙකුගේ රූපය. තාත්තා මේ කොලේ කෑලි කීපකට ඉරුවා. ඉරල අවුරුදු 8ක් 10ක් වයස ඇති තම පුතාට කතා කරලා මේ කොළ කෑලි ටික අතට දීලා තාත්තා පුතාගෙන් ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? මයපුතේ පුතාට මම දෙන මේ කොළ කෑලි ටිකේ ඇඳලා තාත්තගේ ඉල්ලීම අභියෝගයක් හැටියට බාරගත්ත පුතා බැහැකිව්වේ නෑ. පැත්තකින් වාඩි වෙලා තාත්තගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම් වෙනවා. පැත්තකින් වාඩි වෙච්ච පුතා මේ කොළ කෑලි ටික අතට අරගෙන හැම කොළ කෑල්ලක්ම දෙපැත්තට හරව හරව පෙරල පෙරල සුපරික්ෂාකාරීව බල බලා පැත්තකින් තිබ්බා. හරව හරව පෙරල පෙරල බලන මේ පුතාට පේනවා තාත්තගේ ඉල්ලීමට වැඩිය වෙනත් දෙයක් මේ පුතාගේ ඇහැට නිතර නිතර ගැටුණු රූපක සටහන් මේ පුතා දකිනවා. තාත්තගේ ඉල්ලීම తాවකාලිකව නතර කරපු පුතා අර පුතාගේ ඇහැට දැකපු නිතර ඇහැට ගැටුණු රූපේ සතහන అలවන්න පටන් මොකද්ද නිතර ඇහැට ගැටුණු රූපේ සතහන ලංකාවේ සිටීමේද ළමයාගේ රූපේ ළමයාගේ රූපේ මේ දරුවා ඔළුවෙන් ඕන තැනට ඔළුව ඇලෙවි රූපේ දැකපු නිසා අත් දෙක එන්න ඕන තැනට අත් දෙක ඇලෙවි රූපේ දැකපු නිසා ඇඟේ එන්න ඕන තැනට ඇඟ ඇලෙවි කකුල් දෙක එන්න ඕන තැනට කකුල් දෙක ඇලෙවි රූපේ දැක්ක නිසා නොදැක්කනම් අත් දෙකෙන් දෝන දැනට කකුල් දෙක ආවනම් ඔළුවෙන් දෝන දැනට අත් දෙක ආවනම් මිනිස් රූපේ දුන්න. මිනිය හැදිලා නැත්නම් අනිත් පැත්තෙන් රට හැදෙන්නේ නෑ. මේ දරුවා කොලේ ළමා රූපේ හල අලවලා අර රූපෙ දිහා ටිකක් හොඳට බලන්න. බලාගෙන ඉඳලා දරුවා තීරණය කළා ඔව් මම මේ මගේ ඇස් දෙකෙන් දැකපු රූපෙම තමයි. ඒ අලෝක කුලේ හිමින් සිටු අනිත් පැත්තට හැරෙනවා. දැන් මොකද වෙන්නේ? තාත්තගේ ඉල්ලීම ඉබේ කියනවා. එහෙනම් අර තාත්තා රත්තරන් පුතාට පණිවිඩයක් දුන්න රත්තරන් පණිවිඩයක් මොකද්ද පණිවිඩේ? මය පුතේ ළමයෙක් හරියට හැදෙනකොට රටට මොකද වෙන්නේ? හදන්න දෙයක් නැහැ හැදෙන. කල්යාණී නිවේසින්ති පාපා නිවාරෙන්ති කියන්නේ දරුවන්ගේ මනසහම. දිනපතා පාසලේදී දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන කරුණු තුනක්. එක විශේෂයෙන්ම ප්‍රගුණ කිරීම. දෙක දරුවගේ කුසලතා දියුණු කිරීම. තුන ආකල්ප සම්පත්තිය. සාර ධර්ම දියුණු කිරීම. දහම් පාසලේදී එක සාර ධර්ම දියුණු කිරීම. දෙක කුසලතා වර්ධනයේ තුන විශේෂ දැන් දිනපතා පාසලේදී දරුවගේ වැඩියෙන් ඔළුව බුද්ධිය දියුණු කරන්ට හදනකොට දහම් පාසලේදී දරුවගේ මනස හදන්ට දියුණු සා මනසයි ඔළුවයි දෙකම හදන්න. එනිසා පළවෙනි වගකීම යහපතට හුරු කරන්න දෙවෙනි වගකීම නරක පැත්තෙන් දරුවා ආරක්ෂා කරන්න. මනස හදන්න. තුන්වැනි යුතුයකම සික්ඛං සික්ඛාපෙන්ති අධ්‍යාපන උගත් හැම දරුවෙකුටම දොස්තරල වෙන්න බෑ හැම දරුවෙකුටම ඉංජිනේරුවෙක් වෙන්න බෑ ගුරුවරයෙක් වෙන්න බෑ නායකයෙක් වෙන්න බෑ නීතිඥයෙක් වෙන්න බෑ කලාකාරයෙක් වෙන්න බෑ ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ ගොවියෙක් වෙන්න බෑ පයිලට් කෙනෙක් වෙන්න බෑ විද්‍යාඥයෙක් වෙන්න බෑ ගණිතඥයෙක් වෙන්න බෑ දරුවා දිහා අවධානයෙන් බලාගෙන ඉන්න අම්මටයි තාත්තටයි දරුවන්ව හොඳට තේරෙනවා උබ්බාචරියාති භික්ඛවේ මාතා පිතුම්නම් ඒතං අදිවචනං අම්මා තාත්තා කිව්වේ පෙර ගුරුනෙව පෙර ගුරුවරු පෙර ගුරුවරු නම් අම්මලා තාත්තලා පෙර පාසල කියලා කියන්නේ අපේ ගෙදර කුඩා කාලෙදී අපට කන බොන හැටි අඳින පළඳින හැටි වැසිකිලි කැසිකිලි යන හැටි වඳින පුදන හැටි තැනකට ගියාම ඉන්න හැටි වැඩිහිටියොත් එක්ක කතා බහ කරන හැටි වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වන හැටි මේ මූලික අධ්‍යාපනය මූලික ශික්ෂණය මූලික දැනුම මූලික අවබෝධය අපට දුන්නේ කවුද? අපේ අම්මයි ඒ නිසා අධ්‍යාපනයේ උගත්කමක් දුන්නේ. පළවන සහ දෙවන යුතුයකම් දෙකේදී මනස හැදුව තුන්වෙනි යුතුයකමේදී ඔළුව හැදුව ඔබතෙක් කරන්න. ඇයි? දැන ඉගෙන ගත්තම එයයි කෙනෙකුගේ වත්කම ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි ලොවේ ඔක්කොම නෙළුම නිසා විල බබලෙනවා විල නිසා බබලෙන්නේ නෙළුම නෙළුමයි විලයි දෙකම නිසා බබලෙනවා පරිසරය විද්‍යා සර්වස්ව භූෂණම් ඉගෙනගත් ටික තමයි අපට ආභරණයක් ඇටියෙට තියෙන්නේ ඉගෙන ගන්න තියෙන සීමිත කාලයක් ඒ සීමිත කාලයක් තුළදී අසීමිත වේගයකින් අපි යන්න ඕනේ එක පැත්තකින් සාර ධර්ම ඉගෙන ගන්න අතරත අනිත් පැත්තෙන් විශේෂ දැනුම ලබාගෙන උගතෙක් වෙන්න. manussකමයි උගත්කමයි දෙකම ලැබුණා. හතරවෙනි වගකීම පතිරූපේන ධාරේන සංයෝජේති. දරුවන්ගේ සුදුසු කලවය සාවයින් පස්සේ දරුවන්ට ගැළපෙන හැටියට, ගෙවල් දොරවල් වලට ගැළපෙන හැටියට අපි හැම කෙනෙකුටම ආවේනික වුණු උරුමමුණු කුලසිරිත් තියෙනවා. ඒ වාට ගරු කරමින් දෙමව්පියන්ගේ ආශිර්වාද මැද දරුවන්ට ගැළපෙන හැටියට සුදුසු වෙලාවෙදී නොසුදුසු වෙලාවෙදී නෙවෙයි සුදුසු වෙලාවෙදී ආවාහ විවාහ කටයුතු කරදී. පස්වෙනි යුතුයකම තමන් සන්තකව යමක් කමක් තිබෙනවා නම් තියෙන දේ දරුවන්ට බෙදලා දෙන්න. මම දකිනවා අම්මයි තාත්තයි දරුවකට දිය යුතු දෑවැඩි දෙකක් තියෙනවා. පළවෙනි පළවෙනි දෑවැද්ද manussකම, දෙවෙනි දෑවැද්ද උගත්කම. manussකමයි උගත්කමයි ලැබුණු දරුවාගෙන් මොන gederටද බර? මොන ගමටද බර? මොන රටටද බං? ගෙදරටත් ශක්තියක් බලයක්, ගමටත් ශක්තියක් බලයක්, රටටත් ශක්තියක් බලයක් මුළු මහත් සමාජයටම ආලෝකයක්. විද්‍යා සර්වස්ස භූෂණම් කිවේ. එනිසා කිව්වා. ඒ අම්මලා තාත්තලා දරුවෝ ජන සමාජයේට බරක් නෙවෙන හොඳ පුරවැසියෙක් හැටියට හැදුවයින් පස්සේ දරුවා කල්පනා කරනවා මං අද කාටවත් බරක් නැතුව කිසි කෙනෙකුට අත නොපා කිසි කෙනෙකුගෙන් නැනුම් බැනුම් අහන්න නැතුව ශීලාචාර ශිෂ්ඨකාමී හොඳ පුරවැසියෙක් හැටියට බය නැතුව මේ මහ පොළොව මත කකුල් දෙකෙන් හිටගෙන ඉන්නට පුළුවන් ආත්ම ශක්තිය ගොඩ නැගුණේ කාගෙන්ද කොහෙන්ද කවුද? දරුවා හිතන්නේ. හිතනකොට දරුවගේ මනසට નિરાයාසයෙන් නිතැතින් ඇතුළත් වෙනෝ මේ සෑම ශක්තියකම මුල මගේ අම්මයි තාත්තා. ඒ දරුවා මොකද කරන්නේ? අර අම්මා තාත්තට සලකනවා මාතා පෙtti බරං සලකනවා. උපස්ථාන කරනවා. රකින්නවා. ආරක්ෂා කරනවා. ජීවත් වෙමින්දි ගතයි සිතයි දෙකම සතුට කරනවා. ඒ කියන්නේ ඇරිච්ච හැට සලකනවා. ජීවත් වෙමින්දි සලකනවා කියන්නේ ඇරිච්ච හැට සලකනවා. මරුණයින් පස්සේ පින්කම් කරලා පින් දෙනවා කියන්නේ වැහිච්ච හැට සලකනවා. ඇරිච්ච හැටයි වැහිච්ච හැටයි දෙකටම සලකනවා. ඇරිච්ච හැට සලකන්නේ ගතයි සිතයි සතුටු කරන්න ඕනේ. වැහිච්ච හැට සලකන්නේ පින්කම් කරලා පිළිදෙයි. එනිසා පින්වත්නි මාතා පිටි බරංජන්තුන් දිවිහිමියෙන් අපේ අම්මා තාත්තට අපි සලකන්න. බුදුහාමුදුරුවෝ අම්මට සලකපු බුදු පුතෙක් මහරහතුන් වහන්සේලා අම්මට තාත්තට සැලකුවා. ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා පින්දපාති කරගෙන ඇවිල්ලා අම්මට තාත්තට කන්න දීපු කතා වස්තු අපේ බණ පොත්වල අනන්ත අප්‍රමාණ සඳහන්යි. දුප්පත් පොල්ලතු පැලෙන් පටන් ගත්තාම සිටුමාලිගාව රජමාලිගාවතෙක් සැලකුවා. රජමාලිගාවෙන් සිටුමාලිගාවෙන් පටන් ගත්තාම දුප්පත් පොල් අතු පැලතෙක් අම්මා තාත්තට සැලකුවා. ඇයි මේ? අම්මා තාත්තා කියලා දරුවෙකුට ඉන්නේ දෙන්නයි ඒ දෙන්න ජීවත් වෙන්නේ අපි සලකනවා. මාතා පෙත්ති බරන්න. දෙක කුලේ චෙත්තාපසායි නම් කුල දෙතුන්ට දරු කරන්නේ. කුල දෙතුන් කියන්නේ වැඩි කියලා. වැඩි හිතුව බෙදුවා කොටස් පහකට ඥාන වෘද්ධ, ගුණ වෘද්ධ, සීල වෘද්ධ, තපෝ වෘද්ධ, වයෝ වෘද්ධ කියලා. වෘද්ධ කියන්නේ වැඩිමහල් කියන. ඥාන වෘද්ධ කියලා කිව්වේ අපට වැඩිය බුද්ධියෙන් උසස් අය මේ සමාජයේ. එය අසුරු කරනකොට අපි බුද්ධිමත් අය වෙනවා. බුද්ධියෙන් හීන අය අසුරු කරනකොට අපි තියෙන බුද්ධියත් මොට වෙලා අපි දුර්වල මිනිසුන් බවට පත් වෙනවා. එනිසා ඥාන වෘද්ධ අපට වැඩිය බුද්ධිමත් අය අපි අසුරු කරන්නේ. ගුණබුද්ධ අපට වැඩිය ಗುಣධර්ම වලින් පිරිච්චය මේ සමාජයේ ඉන්නේ. ඒත් අපි අසුරු කරන්න ඕනේ. ගුණවත් ඇසුරු කරනකොට අපේ ගුණධර්ම සාර ධර්ම වර්ධනය වෙනවා. ගුණයෙන් හීන නිහීන කුජලයේ ඇසුරු කරනකොට අපිත් නිහීන තත්ත්වයටපත් වෙනවා කියන දෙයක් නැති වෙයි. සා ගුණවෘද්ධ කියලා කිව්ව අපට වැඩිය ගුණවත් අය මේ සමාජයේ ඉන්නවා. ඒ අය ඇසුරු කරන්න ඕනේ. ඒ අයගේ උපදෙස් අවවාද අනුශාසනා ලබා ගන්න. ඊළඟට සීල වෘද්ධ අපට වැඩිය සීලාකාර සිල්වත් ගුණවත් උතුමෝ මේ ජන සමාජයේ ඉන්නවා පැවිදි සමාජෙත් ඉන්නවා නිසි සමාජෙත් මේ අය අපි අසුරු කරන්නේ සීලාචාර පුජ්‍යලයේ කැදියාවෙන් හික්මුණු පුජ්‍යලයේ කවදාක්වත් කෙනෙකුට විපතක් වන දෙයක් දෙන්නේ නැහැ එහෙම උපදෙස් අවවාද අනුශාසනා කරා. තමන්ට ශක්තියක් බලයක් ආලෝකයක් ලැබෙන ඒ වගේම ලෝකයටත් බලයක්, ශක්තියක්, ආලෝකයක් ලැබෙන දේවලට උපදිස් දෙන්න. අවවාද කරනවා. මේ මග යන්න, මේ මග යන්න එපා, මේ දේ කරන්න, මේ දේ කරන්න එපා, මේ අයසුරු කරන්න, මේ අයසුරු කරන්න එපා කියලා උපදිස් දෙනවා. ඇයි? එයත්න්ට තියෙන සමාධියත් එක්ක ගැටීම තුලින් ලැබපු ශක්තිය. සීලවන්තය සිල්වත් ගුණවත් අයට ඇසුරු කරා. සීල බුද්ධ කිවේ. ඊළඟට තපෝ වෘද්ධ කියලා කිව්ව අපට වැඩිය මනාහික්මුණු අය මේ සමාජය තුල ඉන්නේ. මනාහික්මුණු අය. ඒ අයගේ උපදෙස් අවවාද අනුශාසනා අපි ගන්නවා. ඒ වගේම තමයි වයෝ වෘද්ධ කියලා කිව්වේ අපට වැඩිය වයසින් උසස් අයත් මේ සමාජයේ. ඒ අයගේ උපදෙස්, ඒ අයගේ අවවාද, ඒ අයගේ අනුශාසනා අපේ ජීවන ගමනට මහා රුකුලක් ශක්තියක් වෙනවා. වැඩිහිටියන්ට කියනවා සමාජයත් එක්ක ගැටීම තුලින් ලැබපු ප්‍රායෝගික පන්නරයේ ශක්තිය. ඒක පුත්තල නැහැ. ඉතින් ඒ නිසා වැඩිහිටියෝ අපට යමක් කමක් දෙන්නේ ඒත්තු ලැබපු අත්දැකීම් නිසා. ඒවා අපට බොහොම වටිනවා. දැන් සමහර අය ඉන්නවා මේ වේලිච්ච කෝටු වගේ නවන්න බෑ. Tamange මතේම එල්බිලා ඉන්නවා. එහෙම බෑ. සමාජයත් එක්ක වැඩ කරනකොට අපට විවිධ උපදේශ අවවාද අනුශාසනා ගන්න පුළුවන් අය මේ සමාජයේ ඉන්නේ. වේලිච්ච කෝට්ට නවන්න බෑ කැඩෙන්නේ. හැබැයි අමු කෝට්ට නවන්න පුළුවන්. කැඩෙන්නේ නම්‍යශීලී ගතියක් තියෙනවා. සමහර ඇත්තෝ ඉන්නෝ මට විතරයි මේ දේ කරන්න බලුවන් වෙන කිසි කෙනෙකුට මේ දේ කරන්න බෑ කියන ආකල්පයෙන් ගොඩනගාගෙන කටයුතු කරන එක තමයි මෝඩකම කියන්නේ. කවුරුත් එකට එකතු කරගෙන වැඩ කටයුතු කරනකොට අන්න ඒක තමයි නුවණක්කාරකම. එනිසා පින්වතුනි අපි කවුරුත් එකට එකතු වෙන්න ඕන. එකට එකතු වෙලා වැඩිහිටියන්ගේ, ගුණවතුන්ගේ, සිල්වතුන්ගේ, නැනවතුන්ගේ, වයෝවෘදායගේ මේ අයගේ උපදෙස් අවවාද අනුශාසනා ලබාගෙන එක මතයකට එළබිලා යම් ආයතනයක් දියුණු කරන්න, gedarak දියුණු කරන්න, ගමක් දියුණු කරන්න, රටක් දියුණු කරන්න අපට ඒක ශක්තියක් වෙනවා. දැන් මුතු ගත්තාම මුතු වර්ග කීපයක් තියෙනවා. බිල්ලගේ බඩේ හැදෙන මුතු වටිනවනේ. ඒ වගේම ඇතාගේ දලේ හැදෙන මුතු වටිනවනේ ගජ මුතු. මූලමේ වශයෙන් බොහොම වටිනවා. ඒ වගේම මිනිසුන් වූ අපාතරක් තියෙන මුතු ಜಾති දෙකක්. සහෝදරත්වයේ සමගිය සාමයේ ශ්‍රද්ධාව ප්‍රඥාව දීවිය උත්සාහය මේ වගේ සාර ධර්ම යම් මනුස්ස කොට්ටාසියක් තුල ගොඩ නැගෙනකොට ඒ මිනිසුන් තුල ගොඩ නැගෙන මුතු වලට කියන්නේ ඒක මුතු කියලා. මොන සුපර් මාකට් එකේද ගන්න තියෙන්නේ? මොන ෆුඩ් සිටි එකේද කිලෝ ගානකට ගන්න තියෙන්නේ? මේවට තමයි මනුස්සකම් කියන්නේ. එකම. ඒ වගේම අපි අතර වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අහංකාරකම, පරිගැනීම, උද්ධච්ච ගතිය, මාන්නය ආදී මේ පහක් ලාමක සිතුවිලි අපේ මනුස්ස කොට්ටාසිය තුළ ගොඩනගෙනකොට ඒ මිනිසුන් අතරත් ගොඩනගෙනවා මුතු జాතියක් ඒවට කියන කම්මුතු කියලා. ඒ නිසා පින්වතුනි එකමුතුයි කම්මුතුයි කියන කොච්චර වෙනසක්ද? එකමුතු කියන ආකල්පයේ ගොඩනගා ගන්නකොට ඕනම ආයතනයක් gedarak වෙන්න පුළුවන් ආයතනයක් වෙන්න පුළුවන් ගමක් වෙන්න පුළුවන් රටක් වෙන්න පුළුවන් පුදුමාකාරයට සංවර්ධනය කරන්න දිනු කරන්න පුළුවන් එතකොට පින්වතුනි කම්මතු වුණොත් ඔය මොකක් අපරන්න බෑනේ. ඒ නිසා පින්වතුනි වැඩිහිටි මතයට අපි ගරු කරන්න ඕනේ. වැඩිහිටියන්ගේ උපදේශ අවවාද අනුශාසනා ලබාගෙන කටයුතු කරන්න ඕනේ. බලන්න එදා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා මහාන කරා. එතනදී සුද්ධෝදන මහරජතුමාට දරාගත් නොහැකි වේදනාවක් ඇති වෙලා බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා වැඳලා ඉල්ලීමක් කළා මගේ බුදුහාමුදුරුවනේ මං ඔබ වහන්සේගෙන් එක ඉල්ලීමක් කරනවා අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ උපදේශයක් අවවස්සරයක් නැතිව කිසිම දරුවෙක් මහාන කරන්න එපා කියලා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරා. නෑනේ. ඒක විනය පිටකයට අතුලත් අපට ඕන ඕන හැටියට දරුවෝ අරගෙන ඇවිල්ලා මහාන කරන්න බෑ විනයගරුක භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට. විනයගරුක භික්ෂූන් වහන්සේලා හැටියට එක්කෝ දෙමව්පියන්ගේ අවසරයක් තියෙන්න ඕන නැත්නම් බාරකාරයාගේ අවසරයක් තියෙන්න ඕන. මේ අවසරය ඇතුළු තමයි දරුවෝ මහාන කරන්නේ. බුදුහාඳුර අනුමත කළා. බලන්න වැඩිහිටි මතයට බුදුහාඳුරව කරු කළා. ඒකට තමයි නිහතමානී ගුණ කියලා කියන්නේ. නිහතමානී ගුණ තියෙන්නේ බුදුපසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලාට. ගිහි අපට නෑ. ගිහි අපටත් නෑ. ප්‍රත්‍යඥාන පැවිදි අපටත් නෑ. ප්‍රත්‍යඥාන ලෝක කිසි කෙනෙකුට නිහතමානී ගුණ නෑ. නිහතමානී ගුණ තියෙන්නේ බුදුපසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලාට විතරයි. සමහර ඇත්ත වෙනවා ගිහි ඇත්තන්ට බොහොම නිහතමානී චරිතයක් කියලා එක වැරදියි. ඒක පාවිච්චි කරන්න බෑ. නිහතමානී කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් බුදුපසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලාට විතරයි. අපට පාවිච්චි කරන්න පුළුවන් නිර්හංකාර ගුණේ සහ අනතිමානී ගුණේ. ඒ අපට පාවිච්චි කරන්න පුළුවන් ධර්මානුකූලව. දැන් සමහර ඇත්ත කියනවා මට පේනකොට අරහං කියලා ඒ බුද්ධියලා. ඉතින් හොඳයිනේ බුදු ගුණයක්. එතන අර තරහනේ කියන්නේ. ඒ නොදැනුවත්කමෙන් එහෙම කියන්නේ. නමුත් කවදාකවත් එහෙම වචන පාවිච්චි කරන්න බෑ. සමහර අයත් කියනවා මේ මම යනවා මරණ ගෙදර යනවා කියලා. දැන් මරණ ගෙදර යනවා කියන්නේ මරණ කියන ක්‍රියාත්මක වෙන තනක් නේ. මල කියන්නේ ක්‍රියා විරහිත වෙච්ච දන බලන කොච්චර මේ වචනේ විරුද්ධ වචනයක්ද කියන්නේ. නමුත් අපි නොදැනුවත් එහෙම පාවිච්චි කරනවා. නමුත් දැනගත්තයින් පස්සේවත් පාවිච්චි කරන්න බෑ. ඒත් නේ ඒක අර හුරුවට හොම්ම යනවා. එනිසා අපි මරණ ගෙදර යනවා කියලා කියන්නේ එතන පුදුමයි එතනින් එතනින් බේරිලා එන එක. එහෙම බේරිලා ඉන්නේ මලගේ කියලා කියන්නේ කිරා ක්‍රියා විරහිත වෙච්ච තැන. එතකොට අපි යන්න ඕනේ මලගේ වගේ. මේ වචනවල මහ පුදුම වෙනසක් තියෙනවා. දැන් සෙත් කවියක කියන සෙත් වචන නෝක හරියට නොකියුවොත් පස් වෙනවා. පිරිත් කියන්නේ ඒක තමයි. පිරිත්වල තියෙන ශබ්ද ධ්වනි. මේ අක්ෂර. මේ අක්ෂර ටික හරියට උච්චාරණය වෙන්නේ. හරියට උච්චාරණය නොවුනොත් ඒවා වස් වෙනවා. සෙතක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මේ වැඩිහිටි මතයට අපි ගරු කරන්න ඕනේ. වැඩිහිටියන්ගේ උපදෙස්, වැඩිහිටියන්ගේ අවවාද, වැඩිහිටියන්ගේ අනුශාසනා අපේ ජීවන ගමනට මහා ශක්තියක් වෙනවා. ඒ නිසා වැඩිහිටි මතයට ගරු කරන්න ඕනේ. කුලේ චිත්තාපචායනා සම්නම් සකිල සම්භාසං මෘදුමලෝ ප්‍රියශීලී වචන අපි කතා කරන්න ඕනේ. බලන්න පින්වතුනි සමහර වෙලට දහස් ගණනින් ලක්ෂ ගණනින් කෝටි ගණනකින් කරන්න බැරි දේවල් එක මෘදු මොලොක් වචනකින් කරගන්න පුළුවන් නේ පින්වතුනි. ප්‍රියශීලී වචන. දැන් සතෙකුට වුණත් ආදරෙන් කතා කරනකොට බලන්න මේ සතා කොච්චර ලෙන්ගතු වෙනවද කියලා. මේ මිනිසයාට කතා කරනකොට හඬ දෙයක් තියෙනවද? නෑනේ. නිසා මේ මෘදු මොළු ප්‍රියශීලී වචන අපි කතා කරන්න ඕනේ. දැන් සමහර කාර්යාල ගත්තාම බලන්න වෙල්කම් ගුඩ් මෝනින් එහෙම කියලා ඔබ සාදරයෙන් පිළිගන්නු කියලා මල් තියලා හැම කලබක් තියලා ලස්සනට තියලා තියෙනවා. ඉස්සරහා ඉන්න මිනිස්සයා බොම්මගෙන රවාගෙන ඉන්නේ. ඉතින් ඕක තමයි කඩාවැටි. ඒක පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරන් කවුරු හරි කෙනෙක් යම් ආයතනයකට එන්නේ එක එක්කිනාගේ මේ සැරපරුෂකම් බලන්න නෙවෙයි සේවයක් බලාපොරොත්තු ඒ සේවය අපි කරන්න ඕනේ නිර්හංකාර ගුණය අනතිමානී ගුණ ජීවිතවලට එකතු කරගෙන ආපු අයගේ මොකද්ද කියලා අහලා කරුණාවෙන් මෛත්‍රියෙන් මොකද්ද කෙරෙන්න ඕනේ කියලා එහෙම ඒවා කියලා දෙන්න ඕනේ ඒක තමයි නිර්හංකාර ගුණය කියලා කියන්නේ සම්මන් සතිද සම්භාසං දැන් සමහර ඇත්තෝ එකපාරට බොහොම සරට කතා කරනවා එහෙම නෙවෙයි ආදරෙන් ආයුබෝවන් කොහොමද good morning සුබ උදෑසනක් වේවා කියලා එහෙම කියනකොට අපි ප්‍රතිඋත්තර දීලා ආයුබෝවන් ඔබටත් එසේ නෙවෙයි නැත්නම් හ්ම් කියලා නැතුව අර බුම්මගෙන රවාගෙන ඉන්නේ නැතුව මේ මිනිස්සු සාදරයෙන් පිට ගන්න ඕනේ බලන්න කොච්චර වචනෝ වටිනවද කියලා වචනකින් මේ කටින් වචනයක් පිට වුණොත් මොකෝක ඇත්තු ලවාවක් ඇද ගන්න පුළුවන්ද බැහැනේ පිට වුණොත් පිට වුණා නිසා මෘදුමල ප්‍රියශීලී වචන අපි කුංචි කාලේ ඉඳලා අපි දරුවන්ට තුරු කරන්න ඕනේ. දරුවන්ටත් තුරු කරන්න ඕනේ අපි තුරු වෙන්න ඕනේ. ඒක වැදගත්. මෘදුමල වචන කතා කියන ප්‍රියශීලී වචන කතා කියන සම්නම් සකිල සම්භාස. ඊළඟට පේසු නෙయ్యක් පහාන. කීලාම කටින් කරන භයානක අකුසලයක් අතකින් පුළුවන් ලෝකයක් සනසන්නත් පුළුවන් වනසන්නත් පුළුවන් කටකින් මහනිල් සුවඳමය කුඩමසු පිලි ගන්ධමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය මහනිල් සුවඳමය කුඩමසු පිලි ගන්ධමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය මහනිල් ඕලු නෙළුම් ආදී පුෂ්ප හැදෙන්නේ මල් හැදෙන්නේ වතුරේ ඒ වගේම පිළියේ ගඳ ගහන කුඩ මස්සු හැදෙන්නේ වතුරේ. මේ දෙකේම පැවැත්මට උපකාර වෙන්නේ දරුවනේ වතුරනේ වතුර. හොඳට නරකට දෙකට කටමය. හොඳ කතා කරන්නේ මధు බහානී පුෂ්ප බහානී මල් මල් වාගේ මේ පැණි වාගේ කෙනෙකුගේ හිත සැනසෙන කෙනෙකුගේ කන පිනවන ඒ වගේ ලස්සන වචන කතා කරන්නේ කටි. ඒ වගේම අනුන්ගේ හිත් රිදෙන පෑරෙන වේදනාවට දුකටපත් වෙන වචන කතා කරන්නෙත් කටින්. එතකොට කේලම කියලා කියන්නේ කටින් කරන භයානකම අකුසලයක්. භයානකම අකුසලයක්. කටින්. බලන්න ලෝවැඩ සංග්‍රහයේ සඳහන් වෙනවා පිසුණු කියා සංග දිනමක් වෙනස් කොට පැසුණි එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණ කුණු වැතව පීතව විඳ ගැහැට පිසුණු බසක් නොකියවද පටන් සිට මේ කේලමේ ස්වභාවය තමයි අපි හොඳට මතක තියාගන්න ඕනේ දෙදෙනෙකු අතර විය හැකි දෙපිරිසක් අතර විය හැකි තියෙන සමගිය එකමුතුකම සහෝදරත්වය නැති කරලා අසමගිය ඇතිකොට ભેද බින්න කිරීම තමයි කේලමේ ස්වභාවය. ભેද බින්න කිරීමයි කේලමේ ස්වභාවය. සමහර වෙලාවට සමහර අය යම් යම් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් එහෙම කේලම් කියලා බිඳ වෙනවා. සමහර වෙලට යම් යම් තනතුරු බලාපොරොත්තුෙන් ભેද බින්න කරනවා. එහෙම ඉන්නවා. හැබැයි මතක තියාගන්න ආයතනයක යම් කෙනෙක් විනාශ කරන්න ආයතනයක් හරිහානියටපත් කරන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව ප්‍රධානීන් දැනුවත් කරලා ඒ විපතෙන් ඒ ආයතනයේ පුද්ගලයන් ගේරා ගැනීම හේලම නෙවෙයි. අටලව ගන්න එක. ආයතනයේට යම් කෙනෙක් විනාශයක් විපතක් කරන්ට සූදානම් වෙනවා නම් ඒ පිළිබඳ දැනුවත් කරලා තියනවා කියන එක ඒක හේලම නෙවෙයි. හේලමේ ස්වභාවය දෙදෙනෙකු අතර විය හැකි දෙපිරිසක් අතර විය හැකි කියන සමගිය නැතිකොට අසමගිය ඇතිකොට බෙහෙද බින්න කිරීමයි කියලා මේ ස්වභාවය. ඒක කටින් කරන භයානක අකුසලයක්. කියලා මේ ස්වභාවය. තේසුනේ යප්පහාය. මච්චේර විනයේ යුක්තං අපි පරිත්‍යාග කරන්න ඕනේ. පරිත්‍යාගය කියලා කියන්නේ විශ්වාන්තර ධර්මයක්. විනිද ස්වාමියා කෙරෙහි ආදරෙන් සලකනවා කියන්නේ පරිත්‍යාගය. ස්වාමියා බිරිඳ කෙරෙහි ආදරෙන් කලකනවා කියන පරිත්‍යාගය දෙමව්පියෝ ජන සමාජයේට බරක් නොවන හොඳ පුරවැසිය හැටියට දරුවෝ දායාද කරනවා කියන පරිත්‍යාගය වයසට ගිය අම්මා තාත්තට සෙනෙහසින් ආදරෙන් ගෞරවයෙන් දරුවෝ සලකනවා කියන පරිත්‍යාගය ආයතනයක ප්‍රධානීන් තම යටත්කටි සේවකයාට සලකනවා කියන්නේ පරිත්‍යාගය සේවකයෝ තම ප්‍රධානීන්ට ආදරෙන් ගෞරවයෙන් සලකනවා කියන්නේ ආයතනය ආරක්ෂා කරනවා කියන පරිත්‍යාගය ගුරුවරු ගෝලයට සලකනවා කියන පරිත්‍යාගය ගෝලය ගුරුවරුන්ට සලකනවා කියන පරිත්‍යාගය රටවැසියෝ රට රටට ඒකේ ගෙවෙන්න ඕන බදු ආදායම් ගෙවීම රට වෙනුවෙන් කටයුතු කරනවා කියලා කියන්නේ පරිත්‍යාගය. ඒ වගේම පාලකෝ රටවැසියන්ට සලකලා ඒ රටවැසියන්ගේ යහපත සඳහා කටයුතු කරනවා කියන්නේ පරිත්‍යාගය. මේ ලෝකේ රැකිලා තියෙන පින්වතුනි පරිත්‍යාග මත පරිත්‍යාගයේ මතයි මේ ලෝකෙ රැකිලා තියෙන්නේ. ඒ කියන්නේ විශ්වාන්තර ධර්මයක් ඇටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. පරිත්‍යාග කරනකොට දියුණු වෙනවා, විශ්වාසය ගොඩ නැගෙනවා, විශ්වාසය ගොඩ නැගෙනකොට දියුණු වෙනවා, ආරක්ෂා වෙනවා. එතකොට වගකීම් යුතුකම් පැහැර හරිනකොට අවිශ්වාසයේ ගොඩ නැගෙනවා, අවිශ්වාසයේ ගොඩ නැගෙනකොට ඕනම තැනක් කඩා වැටෙනවා. දැන් පරිත්‍යාගය කියන්නේ විශ්වාන්තර ධර්මයක්. විශ්වාන්තර කියලා කියන්නේ විශ්වාන්තර කියන එක. ඒක උතුම් පරිත්‍යාගය. අපි අපේ ජීවිතවලට පුරු කරගන්න ඕනේ පරිත්‍යාගය. වටිනා වැදගත් ගුණයක්. ඊළඟට සත්‍යං හිතට එකඟව අවංකව කටයුතු කරන්න ඒකත් වැදගත්. මට ඕනම කෙනෙක් රවට්ටන්න පුළුවන්. මට ඕනම කෙනෙක් මුලා කරන්න පුළුවන්. හැබැයි මට එක්කෙනෙක් මුලා කරන්නත් බෑ. මට එක්කෙනෙක් රවට්ටන්නත් බෑ. ඒ මගේ හිත. ඒක අපි හොඳට මතක තියාගන්න. අත්තානුවාදබයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වේකනේ. ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් රවට්ටන්න මුලා කරන්න පුළුවන්. නමුත් Tamange හිතට හොරෙන් Taman රවට්ටන්නත් බෑ මුලා කරන්න. Taman දන්න මම මේ දේ කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මොකද්ද? මේ හිතට එකඟව අවංකව කටයුතු කිරීම. දැන් මේම හිතුව අම්මා තාත්තා වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්. දරුවෙක් වෙන්න පුළුවන්. අපේ දායකයෙක් වෙන්න පුළුවන්. රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබන. දාපුවට දාතිය. සේලයින් දෙනවා, ඔක්සිජන් දෙනවා, ලේ දීලා වෛද්‍යවරු මේ රෝගියාගේ ජීවිතේ තත්පරයක් හරි මෙලව රඳව ගන්න මහ වෙහසක් දරනවා. මමත් මෙන්න මේ රෝගියා බලන්න යන දාපුවත දා කියන කිසි හැලහොල්මනක් කතා බහක් නැහැ. මේ රෝගියා ළඟට ගිහිල්ලා මම මෙන්න මෙහෙම හිතනවා. මම මේ හිතන්නේ ඇත්ත. මම මේ කියන්නේ ඇත්ත. මගේ ජීවිතයේ තේරිච්ච දවසේ ඉඳලා මම ඔබව මෙතනට බලන්ට ආපු මොහොතේ කවරදාක්වත් මම සතෙකු මැරුවේ නෑ, මැරෙව්වේ නෑ, මරවන්නට මා කිසි කෙනෙකුට අනුබලයක් දුන්නේ නෑ. මේ සත්‍ය නම් මේ සත්‍ය ආනුභාව බලයෙන් ඔබ සුවපත් වේවි. මේකට තමයි පින්වතුනි සත්‍ය රසය කියලා කියන්නේ. මේකට තමයි සත්‍ය රසය කියන්නේ. මේක සල්ලි වලට ගන්න බෑ. ඒවා අපේ හදවත් තුල අපේ චිත්තසංතාන තුල ගොඩනගා ගත යුතු වටිනා සාර ධර්ම මේවා හරියට මුතුමැණික් වලට වැඩිය වටිනවා. මුතුමැණික් වලට වැඩිය වටිනවා. සාමේවා අපේ ජීවිතවලට එකතු කරගන්න. කෝධාබිබුන්නරං ක්‍රෝධ කරන්ට එපා, වෛර කරන්ට එපා, ඊර්ෂියා කරන්ට එපා. ක්‍රෝධ කරනකොට වෛර කරනකොට ඊර්ෂ්‍යා කරනකොට අපි පිරිහෙනවා. අපේ අපේ ජීවිතේ පිරිහීමටපත් වෙනවා. සමාජය අපිව පිළිකුල් කරනවා. සමාජය අපිව කොන් කරනවා. එනිසා ඊර්ෂ්‍යා කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා, වෛර කරන්න එපා, මෛත්‍රී වඩා. මෛත්‍රී වඩනකොට සුඛං සුපති හොඳට නිින්ද යනවා. සුඛං පටිභුංජති හොඳට ඇහැරෙනවා. නපාපකං සුඛිනම් පස්සති කවදාක්වත් නරක නපුරු හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති මිනිස්සුෝ ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති අමනුස්සයෝ ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියෝ ආරක්ෂා කරනවා. නාස්සාග්ගිවා විසංවා සත්වං වා කමති. ගින්දර වලින් වසවිස වලින් අවියාවුද වලින් විපතක් වෙන්නේත් නෑ කරන්නත් බෑ. තුවටන් චිත්තං සමාධියති කිසිම දෙයකට කලබල වෙන්නේත් නෑ. මුකවන් වූ විපසීදති හඳ සිනහවෙන් සතුටින් සන්තෝෂෙන් කටයුතු කරනවා සිනහමසු මුහුණින් සතුටින් සන්තෝෂෙන් කටයුතු කරනවා මේ ලෝකෙ hina වෙන්න එක පුළුවන් එකම සතා මිනිහා විතරනේ තියෙන්නේ අපි සතුටින් සන්තෝෂෙන් hina වෙලා කතා කරන්න ඕනේ මුකවන්නෝ විපසීදති hina වෙවි වැඩ කරන්න වැඩ කරමින් hina වෙන්න මුකවන්නෝ විපසීදති අසම්මුල්හෝ කාලං කරෝති කවදාක්වත් සිහි මුලා වෙලා සිහි විකල් වෙලා නැරෙන්නේ නැහැ. හොඳ සිහි කල්පනාවෙන් නැරෙන්නේ. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති. නැරිලා ගිහිලා සුගතිගාමී ආත්ම භාවවල උප්පත්තිය ලබනවා. කවුද මේ? ඒ මෛත්‍රී වඩන. එතකොට ක්‍රෝධ කරනකොට ලේ ධාතුව අපිරිසිදු වෙනවා. ලේ ධාතුව අපිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? අපි ලෙඩ රෝග වලට ගොදුරු වෙන ගතිය වැඩි වෙනවා. ඒ වගේම අපි මෛත්‍රී වඩනකොට ඒ ධාතුව පිරිසිදු වෙනවා. ඒ ධාතුව පිරිසිදු වෙනවා. ඒ ධාතුව පිරිසිදු වෙනකොට ලෙඩ රෝගවලට නැඹුරු වෙන ගතිය බොහෝ අඩු වෙනවා. ඒ නිසා පින්වතුනි මෛත්‍රී වඩන්න ඕනේ. අපි අපේ ජීවිතවලට එකතු බලන්න මේ සාර ධර්ම හත දෙමව්පියන්ට සැලකීම, ඒ වගේම වැඩිහිටි මතයට ගරු කිරීම, මාතා පෙත්ති බරංජන්තං කුලේ චිත්තා පචායිනං සම්නං සකිල සම්වාසං මෘදුමලොක් ප්‍රිය සීලි වචන කතා කිරීම එවැගේම පේසුනේ යප්පහායිනං හේලාම් නොකීම මච්චේර විනයේ යුක්තම් පරිත්‍යාග කිරීම සත්සං හිතට එකඟව අවංකව කටයුතු කිරීම කෝදාබි බුන්නරං කෝදන කිරීම මේ සප්තවත පද ඕනෑම කෙනෙකුගේ ජීවිතයකට තරාතිරමකින් තොරව පුරුදු පුහුණු කරගත්තාම ඒ ජීවිතයේ ආලෝකමත් ජීවිතයක් වෙන බවයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඉතින් හොඳදී කාලඟ කොතන කොහේ තිබුණත් පින්වතුනි ඒවා අපට නරක දේවල් කාලඟ කොතන කොහේ තිබුණත් ඒවා අපට නෙවෙයි. ඉතින් මේ පණිවිඩය අපට දෙනවා කුස්සියෙන්. කොහොමද කුස්සියෙන් දෙන්නේ? බලන්න කුස්සියේ වටිනා උපකරණ දෙකක් තියෙනවා. එකකින් කොලනවා අනිත් එකෙන් හලනවා. මොකක්ද උපකරණය? කුල්ලයි තෙමේ. කුල්ලෙන් කරන්නේ කොළනවා. කොළන කොළන ටික හොඳ කොළනකොට හොඳ ටික තියාගෙන රොඩු ටික අස් කරනවා. පෙනේරෙන් කරන්නේ හොඳ ටික ඔක්කොම හලනවා රොඩු ටික විතරක් තියාගන්න. බලන්නකො අපට මේ කොච්චර වැදගත් පණිවිඩයක් අපේ කුස්සියෙන් දෙනවද කියලා කුල්ලයි පෙනේනේ. කුල්ලෙන් හොඳදී රැකලා දෙනවා අක්ති නීරයෙන් හොඳ දීපිත යනවා කුල්ලක් වාගේ අපි හැදෙනවා එතකොට දෙවියෝ අපිට වඳිනවා කවුද වෙන්නේ දෙදෙව්ලොවට ආධිපතිත්වයේ දරන ශක්‍ර දෙවියන් කාටද වැන්නේ මනුස්ස ලෝකෙට මොකටද වැන්නේ ගුණේට ගුණේට වැන්නේ ඒ නිසා පින්වතුනි අපි සාර ධර්ම වලින්, ගුණ ධර්ම වලින් පිරිපුන් මිනිසුන් හැටියට ජීවත් වෙන්න ඕනේ. ප්‍රතග්ජන ගතිය ස්වභාවයෙන්ම නරක දේවල් වලට නැඹුරු වෙන ගතිය වැඩි වීමනේ. නරක දේවල් පුරුදු වෙන්න ලේසියි. හොඳ දේවල් පුරුදු වෙන්න අමාරුනේ. නමුත් කාලඟ කොතන කොහේ තිබුණත් කමක් නැහැ. හොඳ නම් වටිනවා නම් අර්ථවත් නම් වැදගත් නම් ඒවා අපේ ජීවිතවලට එකතු කරගන්න. නරකනම් නපුරුනම් විනාශකාරීනම් විපත් කරනම් ඒවා අපේ ජීවිතවලින් ඈත් කරන්න බලන්න. මලක් වුණාම මලක තියෙන්න ඕන වටිනා ගුණධර්ම තුනක් එකක් පාට ලස්සන මටසිලුකු ගතිය දෙක පැණි තුන සුවඳ මේ වගේ මලක් ගහක වැලක පිපිලා තිබුණාම බලන්න පිපිලා තියෙනකොට පරිසරය හරීම ලස්සනයි එතකොට සුවඳ හමනකොට වාතලයේට සුවඳ මුසවීම නිසා වාතලය තවත් ලස්සනයි පැන කියනකොට බඩගිනි වෙච්ච බඹරු මීමැස්ස කුංචි කුරුල්ලෝ සමනල්ලු අර මල හොයාගෙන ඇවිල්ලා පැන බීලා යනකොට ආර පරිසරය කොච්චර ලස්සනද මලට ලැබිච්ච ස්වභාව ධර්මී තුලින් මලට ලැබිච්ච ශක්තියින් උපයෝගී කරගෙන පිපුණු මොහොතේ පටන් අර වෙන මොහොත තෙක්ම මල පරිසරයට සේවයක් කළා. ඒ එපමණ සේවයක් සිදු කළ මලේ අන්තිම ඉරණම කුප්පං විලායාති. මල මැල වෙනවා. මල පර වෙනවා. මල බිමට වැටෙනවා. කායෝ තථායාති විනාශ භාවං. මල මැල වී පර වී යන්නේ යම්සේද මගේ ජීවිතයත් ඒ වගේ. ජීවිතයේ මලකට උපමා කරා නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ එහෙනම් ජීවිතයේ නැමැති මලට මා ලස්සන පාට මට සිරුට කියලා එකතු කරගත යුත්තේ මොනවද? ජීවිතයේ මලකට උපමා කරා නම් පැණි කියලා එකතු කරගත යුත්තේ මොනවද? ජීවිතයේ මලකට උපමා කරා නම් සුවඳ කියලා එකතු කරගත යුත්තේ මොනවද? ಗುಣධර්ම. ಗುಣධර්ම. ඒවා අපේ ජීවිතවලට එකතු කරගන්න. කාලංග කොතන කොහේ තිබුණත් කමක් නැහැ. වටිනවා නම් අර්ථවත් නම් වැදගත් නම් අපේ ජීවිතවලට එකතු කරගන්න. නරක නම් නපුරු නම් විනාශකාරී නම් ඒවා අපේ ජීවිතවලින් ඈත් කරන්න. ගුණයට බර වෙන්න, දහමට බර වෙන්න, අඩුපාඩු හදාගෙන සීලාචාර ශිෂ්ටකාමී ගුණවන්ත මිනිසියෙක් කැටියට සමාජතලයේ ජීවත් වෙන්නට අපේ ජීවිත අපි ආලෝකමත් කරගමු. මේ දේශනාව තුළින් ඔබ අප හැම දිනාගේ ජීවිතවලට මෙලොව වශයෙන් උවදුරු ගැහැට පීඩා බලපාන සියලු පීඩා දුක් ගැහැට පීඩා දුරු වේවා කායික මානසික සුවේ සැලසේවා සියලු දෙනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍ත්‍ය අවසාන වශයෙන් මෙහෙම කියන්නේ. ඉදම්මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛ්‍යාවහං හෝතු ආසවක්ඛ්‍යාවහං නිවන් සුව පිනිසම නිවන් සුව පිනිස හේතු වේවා වාසනා වේවා බැතියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන නිගුමට සිත් ගිනි අසරණ ලෝදන හැකි වේවා මට බලයෙන් බුදු ගුණ සාදු අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම රටටත් සිතක් ශාන්තියක් යහපතක් ලැබේවා සාදු එම ධර්මානුශාසනාව කරත්වී කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය කොළඹ අත චන්ද්‍රලේඛා මාවතේ ශ්‍රී ඥානාලංකාර භික්ෂු ගිලන් බෞද්ධ මධ්‍යස්ථානය යන උපේ විහාරාධිපති කොළඹ විසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බුරල්ලේ අතුල නායක ස්වාමින් වහන්සේ